පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊටලා දවස්තාවේ ප්‍රස්තාව අනුව අපිට වෙන සභාවෙන් නැගිට ප්‍රරෝණ ඉඩ තියෙනවා නම් අපි ඒකට සාදර වෙලා සැසිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන විදිහට මම අපේ උපාසක මහත්තයෙන් කාරණාවෙන් ඉල්ලා සිටිනවා. අසරට හම්බුනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය දැනගන්නේයි වේදනුපස්සනාව වඩන්නේයි ඔබ වහන්සේගෙන් උපදෙස් ලද මම ඊයේ දින නින්දට සූදානම් වූ විට කොඳු ප්‍රදේශයෙන් ඊට දැඩි වේදනාවක් දැනුනි. මේ වේදනාව පිච්චෙන්නක් මෙන්නා හඹරන්නක් මෙන් දැනෙන වේදනාවක් බව එදෙස බලා සිටීදී වැටහිනි. ටික වේලාවකින් මට දැනුනේ කයේ ඇතිවන මේ වේදනාව දෙස මම පසෙක සිට බලා සිටන බවකි. වේදනාව මට අපහසුාවක් නොවිය. කෙමෙන් වේදනාවද සංසිඳී ගියේ සිතට සංසුන් බවක් හා සතුටක් දැනුනි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මඟ අපිට කියා දුන්න ඔබ වහන්සේට දුක් නිරෝධී සුව දීර්ඝායසු වැඩේවා. ඔබ වහන්සේගේ ධර්ම ප්‍රාර්ථනායි තැක්කෙනින් ඉතු වේවා. ඒ වගේ වේදනාවක් හරි ශබ්ද කරදරයක් හරි හිතවිලි කරදරයක් හරි ඉවර වෙච්චාම ඇත්තට සතුටක් තමයි. නමුත් එතකොට ඉරියව්ව බලන්න කොච්චරක් මේකෙන් උදව් වෙනවද කියන එක ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි මේ වෙළඳපොළ පහුවෙලා වෙළඳාම කරගත්තේ නැති මෝඩ වෙලෙන්දෙක් වාගේ කනගාටුවටපත් වෙනවා. ඒ නිසා මේ වගේ වේදනාවක් තිබිලා අයින් වෙනකොට, හිතවිලි කරදරයක් තිබිලා අයින් වෙනකොට, ශබ්ද කරදරයක් තිබිලා අයින් වෙනකොට අන්නේ අවස්ථාවේ බලන්න නිදාගෙන ඉන්නවනේ නිදාගෙන ඉන්නේ ඉරියව්වට කොච්චර සමීප වෙන්න නැවත යන්න කොච්චරක් මේ වේදනාවේ කරදරේ අයින් වීම වාසියට හරවා ගන්න දන්නවද කියන යෝගාවචර අවස්ථාවාදී නෙවෙයි නම් ඔය මොන දේ ආවත් අපි අන්තිමට ආයසරයක් ක්ෂණ සම්පත්‍ය ප්‍රෝජන ගන්න දන්නේ නැතිකමේ අඩුපාඩුව හිටිනවා. ඒ නිසා හැම දෙයක්ම නිමා වෙච්ච ගමන් තමන් ආයෙත් නික්ලේශී තැනට ඉරියව්වට නැත්නම් මූල කර්මස්ථානට හිත දාගන්න ගිහිල්ලා ඒකට කොච්චරක් මේක ආධාර වුණාද කිව්වොත් එක කලින් කුරුළු දෙන්නෙක් බිම දාගත්ත වෙනවා. පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරයන්ක ගත වෙන බොහෝ අවස්ථාවල ශනිකවම මා ගැඹුරු නිින්දක් වැනි ස්ථානකටපත් වේ. ආස්වාද ප්‍රාස්වාදිත බලා සිටියේදී සිත කය සැහැල් වී කෙසෙල් කඳක් කැපුවාමෙන් හිතහා කඳ කඩා වැටීම දැන් සිදු නොවේ. දැන් නිතර නිතර මා පවත්වන්නේ ගැඹුරු නිින්දක් වැනි තැනටය. පත්වන්නේ ගැඹුරු නිින්දක් වැනි තැනටය. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මේ මේ අවස්ථාවට පත්වීමට නොදී සතියෙන් ඉන්න කොපමණ උත්සාහ ගත්තත් හුස්ම වාර හතරක් හා පහක් පමණ බලා සිටිදී ආස්වාසය හා ප්‍රස්වාසය එකට මිශ්‍ර වී වෙන්කොට හඳුනාගත නොහැකි වූ ක්‍රියාවක් පමණක් බවට පත් වී කිසිවක්ම නොදැනී යයි. නැවත මා අවදි තත්වයට පත්වන විට නිකට බෙල්ලේ ගෑවි හිස පාත් වී තිබේ. මේ අවස්ථාව සතියකට සතියට පසු කර ගැනීමට තවත් නොහැක. සතියට හසු කර ගැනීමට තවත් තවම නොහැක. කොහෙත්ම මට නොදැනී එය සිදුවේ. අවදි තත්වයට පත්වන විට හෙලකින් පාලට වැටෙන්නක් වැනි ගැස්මක් දැන් නැත. පොන්චිල්ලාවක් මෙන් මෙසේ දෙපසට මාරු වෙමින් බාධාක් නොවුනත් දවසම වුවත් මෙසේ සිටිය හැක. මා නිදා සිටියයි සිත වෙනත් ස්ථානවලදී අන්නය මට හැරවන අවස්ථා ඇත. ඉහළ මළුවේ බුදු වැඳුරට ගොස් දොරවසාගෙන භාවනා කරමි. බුදු වැඳුරේ වැඩ සිටින බුදු පියාණන් වහන්සේ අසල පර්යංක ගතවන පමාව පමණි. කොතරම් අවධානයෙන් සිටීමට උත්සාහ ගතද මේ தත්ත්වය වැඩිවනු විනා නවතා ගැනීමට නොහැක. භාවනාවේ ප්‍රගතියක් නොවීමේ කනස්සල්ලක් සිතේ මෝදුවෙන් පවතී. ඉතා ගෞරවයෙන් තවදුරටත් උපදෙස් යදිමි. භාවනාවේ නිකාන්තිය නිකාන්තිය නිකාන්තිය anu කුමක්දයි පාදා දෙනු මැනවි. ධර්මයේට ජීවයක් පමණක් නොව අපට ජීවයක් වූ වහන්සේගේ අවසාන ආත්මාවේ මේ විවාහය පළවෙනි වාක්‍ය ටික පටලවිලි සහිතයි. නැවතත් කියවන්න මුල් ටික වගේ. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක ගතවන බොහෝ අවස්ථාවල ක්ෂණිකවම මා ගැඹුරු නිින්දක් වැනි හිස්තැනටපත් වේ. ආස්වාසේ ප්‍රස්වාසයේ දිස්ස බලා සිටියේදී සිතකය සෑහළු වී කෙසෙල් කඳක් කැපුවාමෙන් නිසා කඳ කඩා වැටීම දැන් සිදු නොවේ. ඒක තමයි එතන දැන් සිදු නොවේ කියලා ඊට පස්සේ දිගටම රචනෙ තියෙනවා. එහෙම නිින්දකට වැටීමේ කරදරයක් කියලා ඒක නිසා මම කැමැති දැනගන්න මේ කඩාන නොවැටුණාට නින්දට වැටෙන ගතිය තියෙනවා කියන එකද මේ රචනෙන් ඉස්මතු කරන්න හදන්නේ නැත්නම් පසු කොටසයි මේ පළවෙනි වාක්‍ය තුනයි ගැළපෙන්නේ නැති ගතියක් මට තියෙන නිසා කැමැතිද මේ රචනීය දීපේකනා පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ කලින් මම භාවනා කරනකොට මගේ කඳ කඩාගෙන වැටෙන ස්වභාවයක් තිබුණා. හිත කඩාගෙන වැටෙන ස්වභාවයක්. එතකොට මම සතියෙන් හිටියේ දැන් ස්වාමීන් වහන්සේ එකපාරට ගැඹුරු නිින්දක් වැනි තත්යකට යනවා මම දන්නේ නෑ ඒක. ඒ අතරේ මට බ්ලැන්ක් යනක් තියෙන්නේ. මම ඇහැරුණා කියලා දැනෙන්නේ කෙලින් තිබුණ හිත මම බිත්තියේ කොහේ හරි පිට හේත් වෙලා තමයි ඉන්නේ අර ඇඟ කඩාගෙන වැටෙන නිසා. දැන් හිස කඩාගෙන වැටලා නිකට වදිනවා බෙල්ලේ. ඒ වැදිලා තියෙනකොට තමයි මම දන්නේ මම එතනට ගිහින් කියලා. කලින් ස්වාමින්වහන්සේ එහෙම හිස කඩාගෙන වැටිලා ඇහැරෙනකොට ගැස්මක් තිබුණා. මේ දැන් ඒ හෙලකින් වැටෙනවා වගේ ගැස්ම දැනෙන්නේ නැහැ. අර ගැඹුරු නිින්දෙමයි ඉන්නේ ඒකට ඉතා දැඩි සතියකින් ඉන්න කියලා මට උපදෙස් ලැබුණා මට තවමත් ඒ සතිය සතියෙන් ඉන්න බෑ ඒ හුස්ම රැලි වාර කිහිපයක් ගණිනකොට හුස්ම ගෙවන් වෙලා මම දන්නේම නැතුව ඒ තැනට යනවා. යනවා එනවා උන්තිලාවක් පැද්දෙනවා වගේ ස්වාමීන් වහන්සේ කොච්චර වෙලාවක් ඉන්නවද කියන්න දන්නේ නැහැ. යනවා එනවා. ඒ එහෙම දවසේම වුණත් ඉන්න පුළුවන් මට බාධාවක් නැත්නම් කය පිළිබඳව හැඟීමකුත් නැහැ. මට මේක හසු කරගන්නයි බැරි සතියට කොච්චර උත්සාහ ගත්තත් මම බලාගෙන ඉන්නවා දන්නේම නැතුව එතැනට ගිහින්. ඒක සතියට හසු කරගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ පාලනයෙන් තොර තත්ත්වෙ ඉස්සල්ලා සතිය නම් පාලනයෙන් තොර තත්ත්වෙ නැවත නැගිටතර පස්සේ සතිය නම් මන්ද කැලල කොහොමදත් අහුවෙලා තියෙන්නේ. ඒකට ওই කියන සාක්කියෙන් ওই කියන අත්දැකීමෙන් කියන්න පුළුවන් ද ඉඳ ගන්නකොටම දන්නවා මම මෙතෙන්ට යන්නේ කියලා. ඒ කියන්නේ හොඳ ලෑස්තියකින් යනවා. ඊට පස්සේ යම් වෙලාවක් ඉඳලා නැගිටතර පස්සේ කරදරකින් තොරව සතිය පිහිටවන්න පුළුවන්. පෙර පසු දෙක සතිය පිටුලත් පුළුවන් කියන ගතියද කියවේ. එහෙමයි සාමාන්‍යයෙන්. ඒබනම් මැද කැල්ල අල්ලනවා කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එච හැම වෙලාවෙම යන්න ලෑස්ති වෙලා යම් වෙලාවක පරිසරය හොඳ නම් මම ගියා පස්සේ ඒක පාරටම දෝනාවකින් බසනවා වගේ ගැඹුරට යනවා. ඉතින් යන වෙලාවේදී ඒක තැනකින් එහාට Tamanට මතකෙ හිටින්නේ නැහැ. කිසිම සංඥාවක් නැහැ. ඊට පස්සේ යම් තැනකදී ආය හොල්ලලා සාමාන්‍ය මට්ටමට එනවා. ආවට පස්සෙත් ඒක බයක් චකිතයක් මොකුත් නැහැ. තමන්ගේ ඉරියව්වට යන්න පුළුවන්. ඉතින් අතරමැද තත්ත්වේ දන්නේ නැති වුණාට මුල අග දෙක දන්න බව යෝගාවචරය වග කියනවා නම් නැත්තම් වග වෙනවා නම් නැත්තම් අවදි නම් ඒක තමයි කරන්න තියෙන වැඩේ. එතකොට තමයි තේරෙනවා මේ අතරමැද ප්‍රදේශය සංඥාවක් තිබිලා නැහැ. මතකයක් ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ පාලනයකුත් නැහැ. සංඥාවක් නැත්තම් කොනක පාලනයක් නැහැ. ආනේ මේ தත්ත්වයට හුරු වෙන්න නැත්නම් ඒ தત્ත්වයේ අනාත්ම භාවය මට ආණ්ඩුපට්ටු කරන්න බෑ මං කියන විදිහට මම පාත්තන්න බෑ කියන එක හොඳට ඕම තියෙනවා නම මැරෙන්නේ නැහැ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ ඒ නිසා ඒක මේ කයයි හිතයි එක විදියකට සම්බර වෙලා යාගේ වැඩ ටික 100%ක්ම කරනවා මම ඇත්තෙම නැහැ මම ඉන්න ඕනේ නැහැ මේ ලස්සනට වැඩ යනවා නමුත් මමයට බයක් තියෙනවා මම නැතුව මේ දේ කරගන්න බැරි වෙයිද කියලා බෑ හොඳට කරතැයි දැන් ඕගොල්ලෝ නැති නිසා ගෙවල් වල වැඩ টොප් එකට යනවා මේ දවස්වල. ගියාට පස්සේ තමයි කචා. ඕගොල්ලෝ නැහැ කියලා ඒගොල්ලෝ මේ දවස්වල දොඹ තෙලෙන් තවුන් උයන කනවා අනේ අන්තං නිසන හොයන්න පිංචි දෙන්න මේ කරදරේ ඉවර වුණයි කියන්නේ. මැරිලා බලන්න මේ ලෝකෙ මිචුණට ඉතින් කෙලින් දුවනවා ඒතකොට. පොඩ්ඩක් මේ දවස්වල අංශක 23ක් ඇද වෙලා දුවන්නේ මේ පිස්සු ගෙලින කට්ටියින්ද. හොඳට පෙන්වනවා සරුවත් යනදී ඔබ කොච්චර මම රජ කරන්න හදුවත් ඕම් බලපන් මේ කරලා පෙන්නනවා මම නැතුණට ලස්සනට ඉච්චනවා ආයේ පණාවට පස්සේ gediy පිටින්ම තියෙනවා මේ ගැල්ල කඩු වෙලා අංශ භාග වෙලා සෛරෝග හැදලා මොකක්වත් නැහැ ඇත්තටම තිබුණට වැඩිය රිෆ්‍රෙෂ් නැගිටිනකොට හිතුණට වැඩිය බැටරි charge වෙලා තියෙනවා තිරියම් වෙලා තියෙනවා ඒ නිසා උන්ටට මතක තියානින්න මේ ඇඟිලි ගැසීම් නැති වෙලාවේ 100%ක්ව පද්ධතිය අනුව මේ ඇඟිලි ගහන හිත කියනවා ඒක එහෙම වෙන්න දෙන්න බෑ. මට පාන්නේ අරසි තියෙන්න ඕනේ. මට මේකේ අලගිය මුලගේ විස්තර දැනගන්න ඕනේ. ඉතිහාසය මතක තියෙන්න ඕනේ. කාලය මතක තියෙන්න ඕනේ. දේශය මතක තියෙන්න ඕනේ. එයාට කියන්නේ උඹ උඹ පැද්දන් ගනි. කලයක්. වැඩි වැඩි කරලා අස් කරන්න. ඉතින් මම යගේ සමුගන්න වෙලාව බලන්න නැවත මම ඉන්න වෙලාව බලන්න ඒකල බලන්න මෙයා මම ඉන්න වෙලාවද හොඳ මේ විස්තර කියන්න පුළුවන් එනතන නැති වෙලාවද හොඳ කියලා මේකේ මේ කියන මේ දැන් මෙතන කාලයක් මනින්න පුළුවන් කැලලක් තියෙනවානේ. ඔක හැම ප්‍රස්වාසයේ ආශ්වාසයේ අතරමැදම ඔක තියෙනවා. අහුවෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රස්වාසී වෙලා ආශ්වාසයේ පටන් ගන්නසලා හැම කෙනෙක්ම ඔක පන්නනවා. නමුත් අර තෘෂ්ණාව වැඩි නිසා, අවිද්‍යාව වැඩි නිසා එතන ගැස්මක් හෙලක් පන්නනවා කියලා තේරෙන්නේ නැහැ. හොඳට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියා නම් කාලේ ඉතාම තුනි කොටස් වලට කැඩුවා නම් හැම ප්‍රස්වාසයක්ම හැම හැම අපේ ක්ෂුද්‍ර මට්ටමේ වගේ මල පැන්නිල්ලක් තියෙනවා. ඉරි පැන්නිල්ලක් තියෙනවා. ගස්සලා තැරිල්ලක් තියෙනවා. ඒකට අපි හරි බයයි. මේ හෙලට වැටෙයි මැරෙයි කිය. මැරෙන්නේ මැරෙන්නේ මැරුණා මොකෝ සූතු ගන්නකට සිල්ලරගෙන ඉන්න වෙලාවයි මේ වගේ තැන. මැරිච්චා. අපිට ප්‍රශ්නේ එතකොට මේක මේ වල හොන්තුවක් ඇවිල්ලා මෙහි ඇවිල්ලා මැරුණා කිය. මොන කරන්නේ? මේක අම්මා කෙනෙක් මේ මැරුණා. ඉතින් හොඳ වෙලාවට එතකොට සභාපති හිටියේ ආදිසිමන් පරීක්ෂකමයි. ඉතින් ආවි ජාට ඉස්පිරිතාලට ගිහිල්ලා ආනිගසල බලන්න යම්ම බොරු කියලා ඇවිල්ලා තියෙන්නේ heart attack. චූලා ගිහිල්ලා කියලා තිනු අම්මට අම නෑ නෑ මහත්තයෝ බය වෙන්න එපා මේ බඩේ දවිල්ලක් තියෙන කිව්වා. මගට යනොට මරා. ඒ අම්මගේ පැත්තෙන් නම් හරිම සන්තෝෂයි අපිට අලි කරදරයක්. නිසා දැන් ගන්නකොට අහලා ගන්නේ heart attack තියනවාද අනම්මනගේ heart attack නැති කරන්න නෙවෙයි. මේ වැඩ කරන අයට කරදරින් දාය වෙන්නේ එකක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මැරිච්චාවයි. ඒ ඒ එහෙම මැරිල් මැරිච්චාවයි කියලා ගිහිල්ලා බලන්න ওই වෙලාවේ විතරයි අපි කිසිම කෙලස් දරතයක් නැතුව ඒකට පුදුදෙන විඝාත පරිලාහ කියලා කියනවා. පිරිමැදීමක් දෙවිල්ලක් තැවිල්ලක් නැතුව නියම් ස්මූත්ලි ගිහිල්ලා තියෙනවා. කද්දාකත් අත්දකලා නැහැ අපිට විශ්සර කරන්නත් බෑ. ලාන්තරන් කියන දේ ඕක තමයි හොඳම කෑල්ල. මොන ඕකට ලෑස් වෙලා යන්න. ඒකේ මොනයි යගයි දන්නවනම් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඕක ටික කාලෙකින් ඕකට උහුරු වෙන්න පටන් ගන්නවා. ඕකට බය වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඕකට චකිත කරන්නේ නැතුව ඕකට ද්වේෂ කරන්නේ නැතුව මේක භාවනාවේ ප්‍රතිඵලයක්මයි. දැන් මේ වෙලාවේ අරමුණු නැහැ. ඒ වෙලාවේ කෙලෙස් නැහැ. මතේ කෙලෙසයිත හිත හරිම අකමැති එහෙම මේ නික්ලේශී තනක් දකින්නට මේ සංසාරේ මේ කුණු සංසාරේ මේ ජීවිතේ. නව සර්වඥයන්ස වෙනෝ කුට්ටි වශයෙන් පෙන්නලා ඊට පස්සේ වෙන හැම ආස්වාස ප්‍රසවාසයක් අතරම වගේ හිස්තනක් තිනව අල්ලපන්. හැම හිතවිලි දෙකක් මැදම වගේ හිස්තනක් තිනව අල්ලගනින්. වේදනා දෙකක් අතරත් හිස්තනක් තිනව අල්ලගනින්. සද්ද දෙකක් අතරත් හිස්තනක් තිනව අල්ලගනින්. තියෙන දේවල් නෙවෙයි. රහිස්තන අල්ලන්න පුරුදු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අර මට ගැටලුවක් තියෙන හැම වෙලේම සතියෙන් ඉන්න කියන නිසා ඒ එතන සතියක් නැහැ කියලා දැනෙන එක. සතියක් නැහැ කියලා හිතෙන එකනේ. මේක සතියක් නැත්නම් ඇයි මැරෙන්නේ නැත්තේ? ඒක සම්පූර්ණ අරසාවක් තියෙනවනේ මෙතන. නැගිටලා බලනකොට ආයෙ යන්න පුළුවන් ගතිය තියෙනවා. අරමුණු සහිතව නම් කළ හැකි රූපයක්, ගන්ධයක්, රසක්, පහසක්, හිතවිල්ලක් කියලා අරමුණු සහිතව පවතින සතියකුත් තියෙනවා. ඒක කියන ආරම්මන සතිය කියලා. ඊට පස්සේ රූපයක් පේන්නේ නැහැ, සද්දයක් ඇහෙන්නේ නැහැ, ගඳක් නැහැ, රසක් නැහැ, මේ කයේ පහසක් නැහැ, හිතවිලිත් නැහැ. අනාරම්මන සතිය කියලා ඒකට කියනවා. ඒ ආරම්මන සතිය අනාරම්මන සතිය දෙකට හුරු වුණාට පස්සේ හුරු වෙනකන් ඒක සබකෝලයි හුරු වුණාට පස්සේ ආරම්මන සමාධියක් කියලා එකක් තියෙනවා. බුදු බුද්ධ ආරම්මණය කරලා බුදු ගුණ ධර්මය මෛත්‍රී ආදී ආනාපාන සතිය. ඊට සිනා අනාරම්මන සතියක් සමාධිය කියලා එකක් තියෙනවා. ඒකට කියනවා අනිමිත්ත සතිය කියලා. අනිමිත්ත සමාධිය කියලා. ඉතින් ඒක කවුරක්වත් අත්දකින්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ හැම ద్వාරයකින්ම අරමුණු සපේන එකන අපි කරන්නේ. ඒ නිසා මේ හිත කුල්ලකට දාලා පොළන හාල් ටිකක් වගේ නිටතර පෙළෙමින් තියෙන. දවසක පුළුවන් පෙන්නඳ කිසිම නිමිත්තක් නැතුව කිසිම අරමුණක් නැතුව සතියක් තියන්න පුළුවන් සමාධියක් තියෙන්න පුළුවන්. දැන් තියෙනවා මෙතන සතිය නැතුව ඇති කියන සැකය. සැකේ තියෙනවා සමාධියක් තිබිලම නැහැ සැකේ නිසා. ලෑස්තිලා යනවයි කියලා කියන්නේ මෙහෙමත් සතිය තියෙන්න පුළුවන්. මම ඔකට අකුල් එලන්න යන්න එපා. ඒක යාට බාර දෙන්න. එතකොට මේ තුල සමාධියකුත් වෙනවා. අනන්ත හොඳට දැනගන්න පුළුවන් මේ නැගිටිනකොට කිසිම දෙයක අවුලක් වෙලා පටලවිල්ලක් නැහැ. නැවතත් නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ නැගිටින්න පුළුවන්. ඒ අතරමැද මොකද්දෝ සමතුලිත භාවයක් මොකද්දෝ එකලාශයක් තිබිලා තියෙනවා. ඒකට අවදි වෙන්න බයක් තියෙනවා මේ තර්ක මනස මමයා කැමති නෑ ඒකට. මමයාට ඕනේ ඔක්කොම වාර්තා ඕනේ එක්ස්ප්ලනේෂන් කෝල් කරන්න ඕනේ ඇයි මේ වුනේ එහෙම වුනේ කියලා එයාගේ අධිකාරිය පෙන්වන්න හදනවා මෙතන පේනවා කිසිම අධිකාරියකට යට වෙන්නේ නැතුව සමතුලිතතාවයක් තියෙනවා ඒ නිසා ඕකට සූදානම් වෙලා යන්න ගෞරවනීය සම්මානතු ඊයේ දින සමුභානාවේ වාඩුවේ මම දැන් මෙතන යයි සිත යොමුකොට හුස්ම රැල්ල දෙස අවධානය යොමු කළා. ඊට පය භාගයකට පමණ පසු විස කඩා වැටීම නිසා මට ඇහැරුණා. ඉරියව් මාරුකොට මෙනෙහි කිරීමකින් තොරව හුස්ම රැලි දෙස බලා සිටියා. ආශ්වාසයේ දිගුව ප්‍රකටව දැනුණු අතර ප්‍රශ්වාසයේ කෙටිව ඉතා සියුම්ව දැනුණා. ඊටපසු නිදිමත ගතිය මතුවී පොළොව ඉදිරියට වැටෙන්න පටන් ගත්තා. මම මට නිින්ද යන දෙස බලා සිටියා. හිස මගේ දෙයත් උඩට වැටෙනතුරු සිරුර ඉදිරියට නැමුණා. පෙරලී යතයි සිතා මම නැවත කෙලින් වුණා. නැවත හුස්ම දෙස බලා සිටින විට මේ ආකාරයට නැවත නැවත සිදු වුණා. ශරීරයේ වේදනාව අවම අවට ශබ්ද ෆෑන් එකේ සුළඟ දැනුණත් සිත සන්තුන්මයි පැවතුයි. පැවතුනි. එක්වරක් සිත සිතුවිලි දිගේ ගොස් තිබුණා. තිබුණ අතර එවිට නිදිමත සමග ශරීරයේ ඉදිරියට වැටීම සිදු වුණේ නැත. නැවත හුස්ම සිත යොමු කළ විට නැවත සිරුර වැටෙන බව දැක්කා. ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මම ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පාදා දුන්න මැනවි. වහන්සේ දීර්ඝාසු ලැබේ. මොනම හරි අරමුණක් දිගේ හිත එකලස් වෙලා ඒකෝදි වෙලා tempat වේගන යනකොට ශරීරේ පාලනේ යම් ප්‍රමාණයකට ගිලිහෙනවා. ඉතිසාරේ කඩන වැටෙන මට්ටමට යන්න ඕනේ නෑ. ඒකෝට දේශ බලනකොට පේනවා මිනිස්සයා එතන නෑ භවනාව යනවා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් සමාධි පුදු පිළිමේ ගියාම පේනවා. ගලක් උනත් ඉන්නේ ඇතුළට නමාගත්ත ඔලුවකින් යුක්තව භාවනා කරන පිළිමයක්. එනිසා භාවනාවේ නෑ කෙලස් තියනකම් Tamanට හොඳට මේකේ පාලනයක් තියෙනවා. ඍජු පවත්වන්න පුළුවන්, රඟපාන්න පුළුවන්, අර කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්. කෙලෙස් නැති වෙච්ච ගමන් මේ ශරීරය විශ්‍රාම වෙනවා කියලා එකක් වෙනවා. විරාමයටපත් වෙනවා. එතකොට යාට එයා මේ කුම්බන ගති නැහැ. මවා බාන ගති නැහැ. නැමෙන ගතියක් වෙනවා. අතුරට නැමෙන ගතියක් එනවා. ඉතින් ඒක සමහරුණු ගොඩක් වැඩි වෙනවා. ඒ ගොඩක් වැඩි වෙන්න එක හේතුවක් තමයි පරියන්කිට ඉස්සලා සක්මන් නොකරන එක, දවසට ව්‍යායාම අඩු වෙන එක. බෑ එකම හේතුවක් නෙවෙයි ඒකට තියෙන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් අයගේ ස්ථූල ශරීර තියෙන අයගේ මේ කඩාවෙන වැටෙන ගතිය වැඩි කියලා කෙට්ටු අයට වඩා. කෙසේ නමුත් මේ ඒකට ලෑස්ති වෙලා ගියොත් ඒක අරමුණ දිගේ එක ගානට මේ සුමුදුව යනකොට ඒක හොඳට සැලකෙලි බලනකොට බෙල්ල කඩාන වැටෙන ගතියක් එනවා. එහෙම නැත්නම් ඇඟ වැක්කිරණ ගතියකටපත් වෙනවා. ඒක යෝගාවචරයට දකින්නත් පුළුවන් සමානලාට. මේ වැක්කිරණ ගතියට එනවා. ඒතියෙදි තරමන දිගේම ගියොත් මේ සාරේ පාන්නේ නැති වෙන මට්ටමට එන්න පුළුවන්. නමුත් අවදි වෙන්න පුළුවන් මේක මේ ඒක අරමුණක් දිගේම හිත යෑම නිසා කෙලස් අඩුවීම නිසා වෙන දෙයක්. ඒ නිසා මේ ශරීරයේ මේ වෙනකොට රංගපාන දේවල් මවාපාන දේවල් අඩු වෙන බවට අවදි වෙලා ගියොත් ටික කාලයකට පස්සේ අරමුණත් එහෙම සාන්ත වෙන ගමන් Tamanට යම් ප්‍රමාණයකට කය ඉච්චරම වැක්කිරණ දෙන්නේ නැතුව පානය කරගන්න පුළුවන් ගතියක් එනවා. හැබැයි ඒකට ගොඩක් හිතුණට වැඩි වෙලා කල් ගන්නවා. ඒ සඳහා තියෙන එක දෙයයි මිලාස් වෙලා යන්න භාවනාව හරි ගියොත් නැත්නම් අරමුණත් එක්ක හිත මූණට මූණ දාලා හිටියොත් මේ ශරීරයේ ඉරියව්ව පාලනය කරගන්න බැරි නැත්නම් වැක් කරන ගතියකටපත් වෙනවා. ඒ නිසා හොඳට හැම වෙලාවෙම මේ ඉරියව්ව හොඳට සමබරව සමමිතිකව සැහැල්ලුව තියාගෙන යන්න ඕනේ. ඉරියව්ව හදන්න යනවට එකට එච්චරම හොඳයි කියන්නේ ඉරි හදන්න යන්න එපා. දැනගන්න දැන් ඒ සමාධිය වැඩි වෙලා තියෙනවා, වීර්ය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මගේ ඉරියව්ව දැන් වැක්කරමින් තියෙන බව දැනගත්තාම ඒකට කියන්නේ ලෑස්තිලා යනවා කියලා දැනගත්තාම මේක අච්චරම පාලනයෙන් තොර වෙන්නේ යම් ප්‍රමාණයකට පාලනයක් යටතට ගන්න පුළුවන් හැබැයි ප්‍රධානම අරමුණ එල්ලේ විය යුත්තේ අරමුණත් එක්ක පවත්වන සම්බන්ධතාවය. කය ගැන දන්නේ නැන කලබල වෙන්නේ නැතුව යන්න. මොකද ඒක හරි අපහසුයක් වෙනවා තරුණයෙකුට හෝ තරුණියකට. ඒ මොකද ඒ ඒ දකින්න කෙනෙක් ඒක පිළිබඳව විද මතිමතාන්තර පහල කරනවා ආකල්ප ඇති කර ගන්නවා ඉතින් ඒක නිසා මේ සාමූහික භාවනාවකදී විශේෂයෙන් මේක සිද්ධ වෙනවා තනියෙන් පැත්තකට තමයි භාවනා කරනකොට නම් මේ මේකෙච්චර ආචාර ධර්ම ප්‍රති ප්‍රශ්නක් වෙන්නේ හැබැයි මම මගේ පුද්ගලික අත්දැකීම තමයි එහෙම කෙනා තනියම පැත්තකලා භාවනා කෙරුවොත් නින්දට වැටෙන්න ඉඩ වැඩි සාමූහික ඉන්නකොට ලැජ්ජාව නිසා කොහොමටත් හිත නිකන් තල්ලු කරලා දානවා ඉස්සරහට දැන් ওই ඉන්නකින් බෑ කරන්න ඔබට මිනිස්සු අතර වැරදි ආකල්පයක් එනවයි කියන බයලජ්‍යත එක වාසියට හිටිනවා. සාමූහික භාවනාව. සමහර මිනිසා එන්නෙම නෑ සාමූහික භාවනාව පුදුම බයයි. මොකද මේ ඉරියව් එක විදිහකට තියෙන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා ඒක මේ ඒ අත්දැකීම හරහා ගිහිල්ලාම තීරුම් ගත යුතුය. පොදුවේ මම දකින්නේ ඒක හොඳ දෙයක් කියලා. ඊට නමුත් ඉවර නෑ වැඩි. ඒකට අවදි වෙලා ඒකට ලෑස්තිලා යන්න ටික ටික ටික ටික Tamante එක පාලනය කරගන්න පුළුවන් තත්යකට ඒ කියලා මම බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඒ ප්‍රශ්නේ ලිව්වේ නම් මම නෙමෙයි නමුත් මටත් ඒ தત્ත්වයේ තියෙනවා මේ බෙල්ල රිදෙන හින්දා කොහොම හරි මේ මේ බෙල්ල කෙලින් කරන්න හිතෙනවා එතකොට ඒ සතිය සතියෙන් තමයි ඒක කරන්නේ. උනාට මේක හොඳද නරකද ඇඟට කියන්නේ වාඩි වෙලා ඇඟට කියන්නේ දැන් මේ යන්න හදන දුර ගමනක්. ඔබ පහසුවෙන් හිටපන්. කුරුසෙත් තියලා අන ගහන්නත් එපා, අඩලෙට ඉන ගන්නත් එපා. හොඳට පටවන. ඊට පස්සේ අතබරන හදාගනින් කියන්නේ ආට. බෙල්ල නමන උඹ හදාගන්නේ. මොකද මම පටන් අරගෙන තියෙන්නේ උඹට ඕන නම්මාගත්ත උඹ හදාගන්නේ. මේක මම කරන එකක් නෙවෙයි. බෙල්ල නමන්නෙත් මම නෙවෙයි. නැවත හදන්න ඕන කියන එකත් මම නෙවෙයි කියලා යන්න හරි. ඉගෙන පශ්චාත්තාප විතරයි අකුසලේ. බෙල්ලා මරන ය හදා ගන්නවා නින්දදී වුණත් ඒක හැදෙන වෙලාවක් එනවා. ඉතින් ඒක මේ බොඩි නොලෙජ් කියලා කියන්නේ ඒකට. ශරීරයේ තියෙනවා ශාරීරික අපහසුතාවට දුකටපත් වෙච්චාම එයා නිවැරදි කරගන්න ක්‍රමයක්. ඒක මම කරා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා කනකාට වෙන්නත් එපා. බිල්ල නැමුවෙත් මම නෙවෙයිනේ. රිදිනවා කියලා චෝදනා කරත් මම නෙවෙයිනේ. ඒක නැවත සකස් කරගන්නවා කියන්නේත් මම නෙවෙයිනේ. ඒක ඒක යන්ත්‍රයට බාර දෙන එකයි තියෙන්නේ. උඹට ඕනේ බිල්ල නමගෙන හිටපමන්න මොකෝ. දිගාරින්නේ දිගාරගන්න. කියලා ඇඟට කියන්න උඹ හිතුවක් කරනවා නම් කාපක්. දෙන්නවද? නාකි වැඩිද? ඒක මේ ස්වභාවයෙන් එන යාන්ත්‍රික ප්‍රශ්නයක් යන්ත්‍රයටම බාර දෙන්න වැඩි. ඒක ඒක චිත්ත පීඩාවකට ගන්න එපා. දැන් කවුරු හරි මෙහෙම මම ඉන්නකොට කවුරු හරි මෙතන මට ගැහුවා අත දිගාරල එකක් ගැහුවට පස්සේ මම මොන කරන්නේ තිඹ ගැහුවා නම් කුටි කාපයිනේ. මේ ඇඟේ හැටි. මම ඔබ ඉනකන් දන්නෙත් නෑ නරක තැනකට අත තිබ්බනම් ගැහුවා. මං කියන්නේ ගහපන් කියලා. වැදුනොත් මොනව කරන්නේ? ඉතින් කියද ඉතින් sorry මීට පස්සේ ඔබ කරන්න එපා. කිව්වොත් එහෙම වෙනවා. දැන් අර අපේ මං අර වැකේජන් චුක් කරන දිදී මම මෙතන අල්ලනකොට කුණු හරපක් කියනවා. කිචි කැව්වොත් එහෙම මොකක්වත් මනේ ගන්න බෑ. මෝ බයිසිකලේ නැගලනකොට පාරේ ඉඳලා මෙහෙම කරුවොත් කුණු හරප කියනවා. බයිසිකලේ නැග හරීම අහිංසක ඉතාමත්ම බයලජ්ජ සහිත මනුස්සයා. පියන් කෙනෙක්. මේ බයිසිකල් යන ගම ඇඟිලි දික් කරලා තියෙන එක්කිය ඉතින් ඌ කියනවා අනේ සර් ඔය වැඩේ කරන්න එපා මට වීලජයි කියලා. ඒ මනුස්සයාට පුරුදු වෙලා තියෙන අර කුණු අරපෙමයි. පාරේ ඇඟිලි දික් කරපුවා කුණු. ඉතින් ඒ මනුස්සයා ඒකට කනගාටු වෙලා ඉතින් කනගාටු වෙලා ඇත්තටම කනගාටු මට වෙන්නේ මොනවා. ඉතින් අපි විහිළුවට ගණන් ගන්න. ඒකේ හැබැයි ඒ වගේම අපේ ඇඟේ තියෙන විවිධ ගති. යාට කියන්නේ උඹට ඇති වෙන්න ඉඳගන්න ඉඩ දීලා තියෙනවා. හොඳට හිටපන්. මම මම කිව්වා බෙල්ලනවන්නේ කියලා. මම කිව්වා රිදෙනවයි කියලා. මම කිව්වා කෙලින් කරන්න උඹ ඇදවියන් කෙලින් හිටපන්. එතකොට අපිට තියෙන්නේ මායේ වචන එකයි. හිත් කරදර ගන්න එපා. මෙව්වට හිත් කරදර ගන්න කිව්ව කවදාත් නිවනක් නැහැ. ඕගොල්ලෝම අල්ලපු ගෙදර වට හිත් කරදර ගන්නවා. ළමයා බෙල්ල නැවොත් හිත් කරදර ගන්නවා. මහත්තයා බෙල්ල නැවොත් හිත් කරදර ගන්නවා. ඉතින් තියේද අනේ මේම තියේද නිවනක් සනසීමක්. මනුස්සයිනේ මොකද්ද කවියක් තියෙනවට පදමාලාව එන්නේ නැහැ. අනේ මේම තණ්හාවක්, අනේ මේම ආසාවක් තියේද මෙන් ගැලවීම. ඒ දේවල් වලට බාර දෙන්න ඇසිස්ටන්ට්ගේ ඇසිස්ටන්ට්ගේ වැඩ දෙන්න ඇඟට ඇඟේ වැඩ බාර දෙන්න මම මූල කර්මත්තානත් එක්ක ඉන්න එක විතරයි මගේ වැඩේ ඕන විදිහකට ඊටපස්සේ තේරෙනවද තේරෙනවද මට දැකයි හැබැයි ගත්තර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන කියලා ඉන්න ඉරියව්ව බලන් ඉන්නකොට සිත තැන්පත් වේ. අතරින් හුස්ම ගන්න ආකාරයද පපෝ ප්‍රදේශයෙන් දැනේ. එක් අරමුණක් වෙනුවට මේ ආකාරයට අරමුණු දෙකක් අතර හුමාරු වීම නිවැරදිද? සිත තැන්පත් වීම සිදුවන්නේ මම දැන් මෙතන කියලා බලා සිටීමේදී. නවදුරටත් උපදෙස් ලබා දෙනමින් කරුණිකව ඉල්ලමි. නෑ ඉස්සලා දවසේ අපි සතිය සහ සම්පජඤ්ඤය කියන එක ගන්නකොට මේ දේශනාදී පුළුවාතරණ නිදර්ශන දුන්න අපි ඒක අරමුණක් දිගේ යනකොට සතිය පිහිටියට පස්සේ ඉස්සර අරමුණු මාරු වෙද්දී වෙන අරමුණු දෙකක් තියේදී තුනක් තියේදී උනත් සතිය කැඩෙන්නේ නැති බවට ගන්න එක තමයි ඒ සෙල්ලක්කාරකම තමයි අපි මේ නීවාසික භාවනා වැඩමුළු කියලා කියන්නේ. ඉතින් ඒක මේ අද වෙන දවස් වෙනකොටත් මේ අරමුණු දෙකක් අරුණ අතර මාරුවක් එකම අරමුණක ආකාර වෙනලියක් සටහන් වල පෙරලියක් වෙන හැම එකක්ම ප්‍රශ්න කරගන්නව නම් කිසි දවසක අනිත්‍ය කියන එක නම් තේරුම් ගන්න එකක් නැහැ. මේ මොකක් හරි අල්ලගන්න හදනවා. ඒ සටහනම, ඒ ආකාරම, ඒ අරමුණම තියාගෙන ඉඳ දඟනවා. ඉතින් ඒකට පොඩ්ඩක් හරි ආපු ගමන් හිතන්නේ ඒක භාවනාවට බාධාවක්. එහෙම නැත්නම් මට කරන හානියක් කියලා කරදර වෙනවා. ඒ නිසා මේ පළවෙනිම ධර්ම දේශනාවේ සති සම්පජඤ්ඤ විස්තර කරන්නේ නැතුව කෙනෙකුට සමත විදර්ශනාවක් නැහැ. සති සම්පජඤ්ඤ සහ සමත විදර්ශනා නැතුව ඔය එකේ විදිහට මේ මේ මොනවාද නාම රූප පිළිබඳ ආબોධයක් කරගන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාන්න මේ වෙනදී භාවනාවේදී වෙනදී ඔක්කොම හොඳයි. මේකත් එක නඩු කියන්නේ හැප්පෙන්න ගියොත් කවදාවත් කිසිම දවසක අනිත්‍ය සංඥාවකට එහෙම නැත්නම් මේ ඇති හැටිය දැකීමකට ඉඩ දෙන්න. ඉතින් ඒක තමයි අපි කියන්නේ ඔලොමොල ගතිය කියලා. භාවනාව නම් පෙන්නනවා. එන හැම එකක් එක්කම රණ්ඩු කරනවා. එන හැම එකටම යුද්ධ ප්‍රකාශ කරනවා. හැම එකටම ප්‍රතික්‍රියා කරනවා. ඉතින් එතකොට කිසිම වර්ධනයක් භාවනා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තාමත්ම මෙලෙක් ගතියක්, ලෑස්ති ගතියක් එක්ක බනහලා එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ එහෙම නැත්නම් සතියට ඉඩ තියලා ඉඩ දුන්නේ නැත්නම් භාවනා කොච්චර ඉදිරියට යන්න ගියත් යෝගාචරය පොළු දාන. හැමදේම ප්‍රශ්නයක් කරගන්නවා. ඉතින් ඒක අරසාවට කරන වැඩක්. මේ ශරීරයේ තියෙන ආශාව වැඩිකමට කරන වැඩක්. ජීවිතයේ තියෙන ආශාවට වැඩිකමට කරන වැඩක්. ඉතින් ඒ නිසා ඉඳ ගන්නකොටම කාය ජීවිත දෙක নিরপেক্ষව වාඩි වෙලා සතියේ පිහිටියට පස්සේ වෙන හැම දෙයකටම ඉඩ දෙන්න. කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. මොකද සතියෙන් කවදාවත් මොනම හේතුවක් නැදවත් හානියක් වෙන්නේ නැහැ. ඒක සහතික කරලා කියන්න පුළුවන්. ඔජී ඒ තරම් සහතිකයක් තියෙන දෙයට සැක කරනවා අසතියෙන් කරන වැඩ ගැන මේ ගණන් ගන්න නැතුව ඉන්න එක පිළිබඳව හිනහ වෙන්න පුළුවන් අපට. ඒක හාස්‍යයක් කරගන්න පුළුවන් නිසා මෙතන අරමුණු දෙකක් නෙවෙයි තියෙන්නේ හිත බොහොම ශීඝ්‍රයෙන් යහට මෙහාට වෙනවා. දෙකම තියුණත් කම නැහැ තුනක් තියුණත් කම නැහැ සතිය තියනවාද කියන එක විතරක් වග බලා ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ පැය හයමාරක් පුරා හොස්මරැල්ල ගෙවි යන ආකාරය මෙනෙහි කළෙමි. දෙක එකම සුලන් රැල්ලක් දෙපසට ඇදෙනු දුටුවෙමි. සුලන් රැලි දෙකක් නොමැත. තුන මගේ සිරුරෙන් පිට තැනක සුලන් රැල්ල ක්‍රියාත්මක වනවාමින් දැනුනි. හතර දැනට සිහියේ නොමැති ඇතැම් අකුසල් ක්‍රියා පෙළක් එකිනෙකට පෙළ ගැස්තුනි. මෙම අකුසල් කුඩා කාලයේ තරම් තීරුමක් රහිතව කළ අකුසල්ය. නමුත් පැහැදිලිව පෙනුනි. පහ මෙම මේ පාප කර්මයන් නැවත මට පළ දෙනවා නේද කියා භවයේ පිළිබඳ මහා බියක් ඇති විය. අය ඒ සමග සිත නැවතත් තුලන් රැල්ල දෙසට යොමු විය. දැස් අරින විට වේලාව පාන්දර 3:30 විය. මෙම தત્ත්වයේ සිහිය පැවැත්වීමට ගැටලුවකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ தત્ත්වය සිහිය පැවැත්වීමට ගැටලුව කියන එක විස්තර පොඩ්ඩක් මට දෙනවනම් මම කැමතියි සාකච්ඡාවකට එන්න. මේක ගැටලුවක්ද එහෙම නැත්නම් ගැටලු තියෙද්දි සිහිය පවත්වපු අවස්ථාවක්ද කියලායි මට දැනගන්න ඕන. ස්වාමීන් වහන්සේ ගැටලු තියෙද්දි සිහිය තිබුණා නමුත් ඊට පස්සේ භාවනාවට ඉඳගත්තාමත් ඒ தත්ත්වය මැවි මැවි පේන ගතියක් තිබුණා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ තිබිලා සීයේ තිබිලා තියෙනවා. නැත්නම් කොහොමද දන්නේ ඔය වාර්තා කරන්න විතරේ නැහැ නේ. සීයේ තිබිලා තියෙන නිසා කරුණාකර සීයට කකුල් මාට්ටු දාන්න එපා. සීයට අව탁සීරු කරන්න එපා. එහෙම නැත්නම් සීය අවචාවට ලක් කරන්න එපා. කරදර තියෙද්දි තියෙන සීය තමයි කරදර නැති වෙලාවේ තියෙන සීයට වඩා ආරස්සකෙක් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට මතක තියාගන්න. වඩා හොඳට සිහිය පිටන්නේ වඩා අකුසල් කරන වෙලාවට කියලා මතක තියාගන්න. හරියට ආනපාන ධ්‍යානෝන සිහිය පිටපයින්නවා. අකුසලයක් කරන වෙලාව පොඩ්ඩක් බලන්න බැරි වෙලාවට සිහිය આવොත් ඩබල් ෆෝල් ෆුල් ඩෝස් එකේ හිටිනවා. මං කියන්නේ අකුසල් කරන්න කියලා. කරන වෙලාවට තමයි සතිය හොඳට පිටලා තියෙන්නේ ඊට පස්සේ ඒ වැරද්ද ආයෙ කරන්න බෑ. එදාට ඒ අන්තිම දවස. ඒ අර වැරද්ද කරන අන්තිම දවස හොඳට පේනවා. මේ තරම් වෙහෙසක් මේ තරම් කරදරයක් මේ තරම් දරතයක් මේ තරම් පරිලාහයක් මේක සිද්ධ වෙනවා ඊට පස්සේ ආයෙ කෙරෙන්නේ ඒ නිසා සතියේට හොඳ නරක දෙක නෑ සතියේට පවුපින් නෑ සතියේට හරි වැරදි නෑ සතියේ තරම්ම ਸਰව සාධාරණ චෛතසිකයක් අපිට දරා ගන්න බැරි තරම් ඒ නිසා අපි හැම වෙලාවෙම මේ අවුල් පාසමද සතිය තියන්න සතිය අමාරුවෙන් කරන්නේ අපිත් ගිහිල්ලා සතිය කොනහන අඬු කරන්න හදනවා ඒක ප්‍රශ්නයක් කරගන්නවා ඒ මොකද මේ විපස්සනාව කියන එක දන්නේ නැති නිසා. මේ මනුස්ස හිතක තියෙන ආශ්චර්ය මනුස්ස හිතක තියෙන අසිරිය දන්නේ නැති නිසා අපි අර අමාරුවෙන් ගැට ගහගෙන යන සතියට උදව් කළ යුතු සතියට බාධා කරනවා ඒ නිසා අනිත් දවසේ උවිතත් වැඩි කරදර ආවත් දියටින් ගින්දර ගෙනියන්න වගේ මට පිට බලන්න නැතුව තනියේ දණ්ඩ ගැන මිනිසෙක් වගේ කම්බේ යවිදින කෙනෙක් වගේ බැලන්ස් එක විතරක් බලන්න මිනිස්සු ඌ කියන දේවල් බලන්න ගියොත් වැටෙනවා වැටෙන්නේ නැතුව වෙන ඕන දෙයක් නැත්නම් එකලසේ පවතින සතියේ එකලසේ පවතින ඕනම දෙයක් ධර්ම බාටපත් වෙනවා නැත්නම් අකුසල් බාටපත් වෙන්න ඉඩ තියෙන දේවල්. පළමු ආත්තාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී මට මුල් කර්මස්ථාන මුදුන් කරගෙන වම දකුණ වශයෙන් පියවර තබමින් ගිය අතර එසේ පියවර 20ක් 23ක් අතර ගානකදී මාහට වැටුණා වම් පාදයේ විලුඹ මැද කොටස සහ දකුණු පාදයේ විලුඹේ මුලින් ත්‍රාසවන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් පමණ වෙන විට මාහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා ඊටමත් මිත්‍ර යමක් මගේ අටිපතුලේ විලුඹ ප්‍රදේශයේ ගෙන ඇති බවයි. මොකක් හරි කියවිලි දෝෂයක් තියෙනවා. අකුරු කියවෙන්නේ නැහැ, එක වචන කියවෙන්නේ නැහැ. එතකොට මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. විලුම මැද කොට සහ දකුණු පාදයේ විලුමේ මැද කොටස මුලින් ස්පර්ශ වෙන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් වගවන විට මා ගැටහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා වරහන් ඇතුලේ ඊටමත් මිත්‍රයමක් මගේ යටිපතුලේ විලුඹ ප්‍රදේශයේ ගෙන ඇති බවයි. වාක්‍ය එකක්වත් මේ ওই වචන වලින් නම් අර්ථයක් නැහැ. එකක් නෙමෙයි මේ අන්ති වාක්‍ය දෙක. එනම් විලුඹ ප්‍රදේශයේද වැලි මළුවට යතොත් වැලි මළුවට ඔරොත්තු දෙන ආකාරයට සැකසී ඇති බවයි. මේ අයුරින් මා කිසිදු අරමුණකින් තොරව පියවර 12 15ක් අතර ගණනක් ලැබුවේ අරමුණ ශනේකින් මෙසේ අරමුණ ශනේකින් වෙනස් වෙයි. නමුත් මුල් කර්මස්ථානයේ ගෙනීමට මාහට වැඩි වෙහසක් දැරීමට සිදු නොවේ. මෙසේ සක්මන කරගෙන යාමේදී මාහට තව දෙයක් වැටහි. එනම් පෙරසේ සක්මන කරගෙන යාමේදී දනහිස සහ වල්ලුකර ප්‍රදේශ දෙක යම් තදවීමක් සිදුවේ. ඒ කෙරෙහි අවධානය යොමු කළ පසු මට දැනී ගියේ මෙසේ වරහන් ඇතුලේ වම් කකුල පොළවේ තබා දකුණු කකුලගෙන එන කාලය අතර වම් කකුල පමණක් ශරීරයේ සීලුම බර දරා සිටින්නක් මෙනි. තවද මට දැනී ගියේ හිදී ඇතිවන තෙරපුම පීඩනයේ ධන ඉදට සහ වල්ලු කර දෙසට යොමුන බවයි. තරම් වහලා. මේ නිකම් අත්මාරුවකින් ඇවිදින මිනිස්සෙක් වැනිය. මෙසේ මම පියවර 10ක් 12ක් අතර ගණනක් මාහට සක්මණේ යෙදී හැකිය. තවද අවසානයේ මාහට දැනී ගියේ මා මේ සක්මණේ යෙදෙන්නේ එකතන ඇවිදින ව්‍යාධි උපකරණයක ඇවිදින්නක් මෙනි. මා සිතන්නේ මගේ මේ දියුණුවක් ලෙසට ඒ එසේනම් මාහට ඒ වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පදමි කියලා. ආ ඒ ලියපෙකන කැමැතිද ලියුම කියවන්නේ. වචන දෙක තුනක් තියෙනවා ඒක අහුවෙන්නේ නැති වුණොත් එහෙම මේ ඒ වාර්තාව අහුවෙන්නේ නැහැ. සක්මන් භාවනාව කිරීමේදී මම මුල් කර්මස්ථානයේ මුදුන්පත් කරගෙන වම දකුණ වශයෙන් පියවර තබමින් ඊ අතර එසේ පියවර 20ක් 23ක් අතර ගණනකදී මාහට වැටුණා වම් පාදයේ විලුඹ මැද කොටස සහ දකුණු පාදයේ විලුඹ මැද කොටස මුලින් ස්පර්ශ වන බවයි. ඒ ඔස්සේ පියවර 10ක් 12ක් යන විට මාහට වැටෙන පරිදි වැලි මළුවේ තද ස්වභාවය හා ඊටමත් මිත්‍ර ශීලීකමක් මාගේ යටිපතුලේ විලුඹ ප්‍රදේශය ගෙන ඇති බවයි. එනම් විලුඹ ප්‍රදේශයේ වැලි මළුවට ඔරොත්තු දෙන ආකාරයට සැකසී ඇති මේ අයුරින් මා කිසිදු අරමුණකින් තොරව පියවර 12ක් 15ක් අතර ගණනක් ලැබුවේය. අරමුණ ෂණයකින් වෙනස් වෙයි නමුත් මුල් කර්මස්ථානයේ ගෙනීමට මා මුල් කර්මස්ථානයට ගෙනීමට මාහට වැඩි වෙහසක් දැවීමට සිදු නොවේ. මේ මේ වාක්‍ය මේ අදහස් කරන්නේ මොකක්ද නේ අරමුණ සහ කර්මස්ථානය කියන දෙකම වචන සමානයි. අරමුණ තියේදී මූල කර්මස්ථානට ගේන්න වෙහසක් වෙන්නේ නැහැ කියන එකෙන් මෙතන මොකක්ද අදහස් කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මම සක්මනේ යෙදෙනකොට තැනකින් මගේ සතිය වෙන අරමුණකට යොමු වුණොත් එතනදී අරමුණ මොකද්ද කියලා කිව්වේ නැත්නම් ඉතින් අපි අරමුණ කියන්නේ ඇත්තටම අරමුණ ඇවිල්ලා වඳුරු මං දැක්ක රූපයක් වඳුරු රැලක් දුවගෙන යනවා ඒ ඒක මොකද්ද කියලා කියන්නේ නැතුව එවන තමයි දැකපු අරමුණකට නැත්නම් මේ දර්ශනයකට වගේ කියන වචනයක් දැම්මේ නැත්නම් අරමුණ සහ කර්මස්ථාන කියන වචන දෙක අතරේ අහගෙන ඉන්න එක නපටලනවා. මෙසේ සක්මන් කරගෙන යාමේදී මාහට තව දෙයක් වැටහේ. එනම් පෙරසේ සක්මන කරගෙන යාමේදී ධනහිස සහ වලලු කර ප්‍රදේශ දෙක යම් තදවීමක් සිදුවේ. ඒ කෙරේ අවධානය යොමු කළ පසු මට දැනී ගියේ මෙසේය. වම් කකුල පොළවේ තබා දකුණු කකුල ගෙන යන කාලය අතර වම් කකුල පමණක් ශරීරයේ සියලුම බර දරා සිටින්නාක් මෙනි. තවද මට දැනී ගිය එහිදී ඇතිවන තෙරපුම හා පීඩනය දණහිසට සහ වලලුකාර දෙසට යොමු වන බවයි. මේ නිකන් අත්මාරෝකින් රජස් වලින් ඇවිදින කෙනෙක්ට සමාන කරලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ. මට දැනෙච්ච විදියට. මෙසේ මම පියවර 10ක් 12ක් අතර ගණනක් ගණනක් තක්මනේ යෙදිය හැකිය. හොඳම සතියෙන් මට සක්මනේ යෙදී හැකියි ස්වාමීන් වහන්සේ. තවද අවසානයේ මාහට දැනී ගිය මාමේ සක්මනේ යෙදෙන්නේ එක තැන ඇවිදින ව්‍යායාම් උපකරණයක ඇවිදින්නාක් මෙනි. මා සිතන්නේ මාමේ දිනුවක් දෙකට ඒක මගේ විශ්වාසයක් තියෙනවා ඒක ස්වාමීන් වහන්සේ. ආ එතකොට මේක ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන වාර්තාවක් දෙන එකද නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා කියන එකද මොන මොකද්ද මේක ඉදිරියට කරගෙන යාමේදී මේක මම මේ විදිහට අනුගමනය කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ නැත්නම් නෑ මේ විදිහට යනකොට Tamanට Tamanගේ කය ගැන තමන තමන පියවර පිළිබඳව නොතිබිච්ච විස්තර තව තව එනවනම් ඒක අනිවාර්යයෙන්ම සාතර වෙන්න ඕනේ. ඒකට අපිට තේරෙයි යම් වෙලාවක වම් පායට හිත බර වැටිලා වම් පායේ හිත තියෙනකොට අපේ හිතට දැනීමක් එනවා දකුණු පායේ හිත මගේ නෑ කියලා. දකුණු පායේ අරමුණු නෑ. වම් පායේ අරමුණු තියෙනවා. ඉතින් මේ සංසන්දනේ නැත්තම් භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මොකක් හරි දිගේ බලාන යනකොට ඉතින් විස්තර වලට යනකොට මුළු ලෝකෙම තේරෙනවා. මේ මේ පේන පුංචට සාපේක්ෂව අනිත් ඔක්කොම පේනවා. ඒ නිසා ඒකම ලක්ෂ කෝටි වාරයක් බල බල යනකොට මේ ශක්මණින් මුළු චතුරාරි සත්‍යය නාම රූප ධර්ම පටිච්චසමුප්පාද සීරම පේන්න පටන් ගන්නවා. එන්න සමුත් හොඳට ඒක පිටවල දාන්න පිළිලා ඒකම කරන්න. කිරනකොට මේ කකුල දිහා බලනකොට දන හිටි පේනවා. කකුල දිහා බලනකොට වැල්ලු කර පේනවා. මං කකුල දිහා බලනකොට දකුණු කණෙන් අරමුණු නැහැ කියලාත් පේනවා. මේ අපේ හිත නෙමෙයි වැඩ කරන්නේ. හිත සතියට ආපු ගමන් මේක ධර්මයේ පෙන්වන්න පටන් ගන්නවා. ඒවා එකක්වත් බාධා කරගන්න එපා. මනසකේක ඉල්ලලා ගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එකලස හරහා පේන දෙයක්. ඒක ගොඩාක් විචිත්‍රයි සාමාන්‍ය අධ්‍යයනකයට වැඩිය සක්මනයි. පරියන්කේදී මම කියන්නේ විචිත්‍ර නැහැ කියලා. මුගක් විචිත්‍ර වෙන්න පුළුවන්. නම සක්මණේදී යෝගාචරයට ගොඩාක් විස්තර හම්බ වෙනවා. යෝගාචරමය ප්‍රශ්න නොකර ප්‍රතික්‍රියා නොකර එන දේ දිහා බලන හිටියොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ සතියෙන් බලන ඉන්නකොට සම්පූර්ණ යම්බරකට ගෙනියන්න පටන් ගන්න. ඒ නිසා නමුත් සැකයක් එනවා. එතකොට මේකම දිගට කරන්න ඕනද වෙනස් කරන්න ඕනද ආදි වශයෙන් ගොඩාක් පෙරක දෝරුකම් ඔලුවට එනවා. ගොඩ පෙරක දෝරුකම්. මේ බොහොම මාටුවෙන් කලස් කරගත්ත වෙලාවේදී. ඉතින් ඒ නිසා මතක තියානින්න ඕනේ ප්‍රතිපදාට වැටිච්ච ගමන් හිත පුදුම විදිහට සක් කරනවායි. ඒක තමයි කෙලස් කියන්නේ. අමාරුවෙන් කොහොමද ප්‍රතිපදාවට ගිහිල්ලා වැඩි යනකොට නානා විදිහට කෙනෙහිලිකම් එන්න පටන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. පිට කරන්න තියෙන ඔය කෙනෙහිලිකම් තිබිච්චාවයි. මේක මට කරගෙන යන්න බාධාවක් නැහැ නේ. දැන් තියෙනකේ අතවාසිය තියෙනවානේ. මේ විදිහටම දිගට දිගට නිතිපතා කිරිල්ලෙන් ওই තියෙන ප්‍රධාන වෙන දේ තමයි සැකේ නැතිලා යන්නේ. සැකේ නැතිවීම සඳහා කළ යුත්තේ තමයි එකම දේ ලක්ෂ වාරයක් කරන්නේ. නිසා තොරතුරු හොදා. ගෞතම ස්වාමීන් වහන්සේ මා මුල මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම හොඳින් හඳුනාගත්තට පසු මා උදරයේ නිරීක්ෂණය කරන විට පිම්බෙන විට බරගත් බර දෙයක් තද දෙයක් කුලියක් මෙන් ඇතුළු වී පෙරපුමක් ඇති කරන බවත් බැලුමක් මෙන් පිම්බෙන බවත් දැනුනි. හැකිලෙනට සැහැල්ලු වීමක් දැනි හැකිලීමක් සිදුවේ. පිම්බීමේ මුල මැද අග අවස්ථා නිරීක්ෂණය කෙලිමි. පිම්බීමේ මුල අවස්ථාවේදී දැඩි වේගයෙන් ශබ්දයක්ද නිකුත් කරමින් බර දෙයක් තද දෙයක් තෙරපෙමින් උදරයට ඇතුළු වුණා. ඇතුලෙන් ඇද ගන්නා ගතියක්ද දැනුණා. මැද අවස්ථාවේදී ඒ ඇතුළු වන බර තදදී ඇතුලේ පීඩනයක්ද ඇති කරමින් කුස් පහත් වෙමින් තිබුණා. ප්‍රශ්නයක්ද දැනුණා. අග අවස්ථාවේදී ඒ ඇතුලේ තිබුණු බර තදගතිය පීඩනය එක්වර කුමක හෝ ගැටි වේගය අඩු වෙලා නැති වෙලා ගියා. හැකිලීමේ මුලමැද අග අවස්ථා නිරීක්ෂණය කළෙමි. හැකිලීමේ මුල අවස්ථාවේදී ඒ බර තදගතිය තැහැල්ලු වෙලා බුරුල් වීමක් ඇති වුණා. මද අවස්ථාවේදී ඒ බර තද ගතිය ඉතාමත් ඉක්මනින් පිටවීම සිදු වුණා. අග අවස්ථාවේදී සෑල්ලුවක් දැනී හැකිලෙන බව දැනුනි. සක්මන් භාවනාව. මා සිටගෙන සිටින බව මගේ පාදවල යටිපතුල් පොළොව සමග ස්පර්ශ වී තිබීමෙන් දැනගත්තා. මා ඒ අවස්ථාවේදී ඉදිරි ඉරියව් තුන නොපැවතු බවද දැන සිටියා. කියන්නේ ආයෙ වාක්‍ය කියන්නේ මා සිටගෙන සිටි බව මගේ පාදවල යටිපතුල් පොළොව සමග ස්පර්ශ වී තිබීමෙන් දැනගත්තා. මා ඒ අවස්ථාවේ ඉතිරි ඉරියව් තුන නොපැවතු බවද දැන සිටියා. මට හුස්ම වැටෙන බවද දැන සිටියා. මුලින්ම මා වම දකුණ වශයෙන් ගමන් කළා. වාර බොහෝ යාමෙන් පසු යටිපතුලට සිත පිහිටුවා සිටින විට ගොරෝසු ගතියක්, හෙටෙන ගතියක්, සීතල උණුසුම ආදී අත්දැකීම් ලැබුවා. වම් කකුලට වඩා දකුණු කකුල බලට දැපෙන බවද වම් කකුලට වඩා ඉක්මන් බවද දැනුණා. වම් කකුල ගැන සිත පිහිටුවා නොගෙන සිටින විට දකුණු කකුල තබන බව වැටහි. එසේම දකුණු කකුල යටිපතුල ගැන අවධානය නැති විට වම තබන බව වැටහි. වම දකුණු වශයෙන් ගමන් කිරීම කිරීමේ මුලැමැදග අවස්ථාව. විලුඹ මුලින්ම පොළොව හා පස වී මුලින්ම ගොරෝසු ගතියකින් ගතියක් තද ගතියක් දැනුනි. මැද කොටසේදී ගොරෝසු තද බව වැඩිපුර දැනුණ අතර සීතල උණුසුම වැනි තත්ත්වයන්ද හොඳින් දැනුනි. අවසාන කොටසේදී ඇඟිලි කොටස පොළොව තදින් පාතු වීම නිසා මුලින් සියල්ල නොදැනුණා. අනිත් පාදය එසවෙන නිසා තෙරපුවත් ඇඟිලි වලට දැනුනි. ඔසවනවා, තබනවා මුලමැද අග අවස්ථා. පාදයේ මුල් අවස්ථාවේදී ඔසවන විට විලුඹට සෑහළු ගතියක් දැනේ. මැද කොටසේද සෑහළු ගතිය වැඩියෙන් දැනි හිස් බවක්ද දැනුනි. අවසන් කොටසේදී පාදයේ එසවෙන නිසා ඇඟිලි තුඩු වලට පීඩනයක් ලබා දෙමින් සියල්ල නැති විය. ඔසවනවා ගෙන යනවා තබනවා. ඔසවනවා තබනවා දෙකම මුලින් මාගේ දැනුනි. පාදයේ ගෙන යන මුල් අවස්ථාවේදී බරක් අඩුයි සෑහළුවක් දැනුනි. පිටුපසින් කකුල තල්ලු කරන ගතියක් වගේ දැනුනි. මැද කොටසේදී පාදයක් නෑ වගේ දැනුනි. හිස් බවක් තිබුණි. අවසන් කොටසේදී පොළොව ස්පර්ශ වන විට සියල්ල නැති විය. සක්මන් භාවනාවේදී මා පාවෙනවා වගේ දැනුණා. සිත සිත අන දෙන්න කලින් කකුල යන බවක් දැනුනි. සිත බලාගෙන සිටින විට කය ගමන් කරනවා පෙනුනි. කයත් සිතත් දෙකම බව හැඟුණා. දෙකක් බව හැඟුණා. ඔබ වහන්සේගේ උපදේශපත්මින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතන අතර ඉතා ඉක්මනින් නිවන් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා. විස්තර වාර්තා ලියන්න කරන් තියෙන උත්සාහය බොහොම ප්‍රසන්නණීයයි. එනිසා හැම වෙලාවෙම මේක අමතක කරන්න එපා. මේ විදිහට පේන දේ, වැටහෙන දේ හැකිතාක් වාර්තාවට ඇතුල් කරනවා නම් අහගෙන ඉන්නත් ආසයි. ඒ වගේම මේ කියන තියෙන කාරණා හරි පිරිසිදුයි. ඉතින් මේ විදිහට මේ අරමුණක වැඩි විස්තර බලාගෙන ඉන්නකොට ඒ හැම බලන බලන පුංචි හැම එකක්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. අරමුණ ඈතින් දුරස්තව බලනකොට එimhe ශීඝ්‍ර වෙනස්කම් මොකුත් පේන්නේ ඔහි ලෙඩ කපුට වැල කන්නා වගේ භාවනාව යනවා. පුළුවන් තරම් මේකටත් වැඩිය සමීප වෙලා උච්ඡන්නව වැඩි වැඩි විස්තර දක්වන්න ආසුලෝ භාවනා කරන එක තමයි කරන්නේ. පරයන්ක භාවනාව පාන්දර 4යි 5ට පමණ හුස්ම ඉහළ පහළ ගැනීමේ නාසිකාග්‍රේ සටහන් සිදුවන සටහන් සිදුවන ආකාරය දෙස බැලිමි. මුළු කාය කියන්නේ වාක්‍ය පැහැදිලි. පාන්දර 4යි 5ට පමණ හුස්ම ඉහළ පහළ ගැනීම නාසිකාග්‍රේ සටහන් වීම දුවන ආකාරය දෙස බැලිමි. මුළු කාලයම සතිපත්ත සිටි අතර සිත පිට යාමක් නොවිය. මෙසේ භාවනාවේ සිටන අවස්ථාවේ වම් පසින් විදුලි පහක් පන්දමක මද එලියක් තෙවරක් විටින් විට මුණට ගසා ඉහළ යන ආකාරයක් දැනුනි. ඊට පසු ටික වේලාවකින් නැවත වරක් හෝ දෙකක් මේ දිසූ බැව් පැහැදිලි විය. මේ පිළිබඳව අවධානය යොමු නොකොට භාවනාවේ නිරත වීමි. ආස්වාසේ ආස්වාසේ දීර්ඝයේ තීම පස්වාසේ කිටි බාත් ආස්වාසේ එකඟ ගතියක් ප්‍රස්වාසයේ එසේ ආස්වාසයේ දීර්ඝ ගතියත් ප්‍රස්වාසයේ කෙටි ගතියත් තහවුරු විය. එසේ හුස්ම රැල්ල නැවතුන නැවතුන දිනේ මේ බව කෙලවර හුස්ම රැල්ල නැවතුන දිනේ මේ බැව් කෙල මේ බැව් කෙලවරද තීවිය. තේරෙන්නේ මොකක්ද කියන්නේ? හුස්ම රැල්ල නැවතුන දිනේ මේ භවයේ කෙලවර බැව්ද සිහිවිය. විනාඩි 30ක් පමණ වම් පාදයේ හරිහැටි හිරිවැටි තිබෙන ආකාරයත් ඉන් අනතුරුව දකුණු අත හිරිවැටි ඇති ආකාරයත් නිරීක්ෂණය කළෙමි. මේ වේදනා වේදනා යනුවෙන් මෙනෙහි කළද පුරන් නොවිය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පසු එසේම සිත සිරුරෙන් හා හිත දෙමින් ඉරියව්ව මදක් වෙනස් කෙලෙමි. එහිදී දකුණු අතේ හිරිය නතර විය. පාදයේ තව තවත් බර වීමින් පැවතුණි. විනාඩි 40කට පමණ පසු දැස් විවර කර පාදයේ දික් කළ පසුය කකුල් අපහසුව නැතිව ගියේ. මෙවැනි අවස්ථා උදා විට උදා වූ විට කටයුතු කළ යුතු ආකාරයේ කාර්යකෝ පහදා දෙන්න. ඔබ වහන්සේට අපේ නිවන හා නිවන ඉක්මනින් අවබෝධ වේවා. විසර කියලා යන උත්සාහයන් තියෙනවා. ඉස්සරලියු මෙතරම් නම් එච්චරම් පැහැදිලි කමක් නැත්තේ නෑ. නමුත් ඒ කකුල වේදනාවක් තියෙනවා නම් වෙනදාට වඩිය පොඩ්ඩක් වෙලා හරි වේදනාව තියෙද්දි ඉරියව් මානකර ඉන්න පුළුවන්කමේ වැඩිවීමක් පේනවනම් කලබල වෙන්න එපා. ওই දිගට ওই විදිහට කරන්න එන්න එන්න එන්න වේදනාවට තියෙන බය ගති වේදනාව තියෙනකොට වහා ගසා දමල යන ගති අඩු වෙන්න පටන් අර ගන්නවා නම් පුළුවන් තරම් ඒ වෙලාවේ අරමුණ බලමින් හිත සනසගෙන බාහිරින් එන දේවල් වලට සැලෙන්නේ නැතුව අර ආලෝකේ එනකොට සැලෙන්නේ නැතුව වගේ වේදනාවලත් මේ වගේ පුරුදු වෙන පුරුදු වීම සඳහා යමක් කළ යුතුද අන්නේ දේ කරන්න ඕනේ. එතකොට මොන බාධාව ආවත් Taman අර වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ වැඩිපුර ඇසුරු කරමින් ආපු බාධාවට වහා ප්‍රතික්‍රියා කරන්නේ නැතුව නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් ඉරියව් මාරු කරලා නැති වැරද්දක් නැත්තේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක් යෝගියෙක් මගේ මූල කර්මස්ථානයේ ආනාපාන පානයේ දවස් දෙකදීම මේ මාසයේ මේ නාසයේ ඇතුල්වන්නේ ඇතුළාන්තයේ ඊට තද සීතලක් දැනුණා. මෙය පාන්දර පර්යංක භාවනාවේදී ආස්වාස කිරීමේදී පමණක් දැනේ. ඊට පසු උදෑසන පර්යංක භාවනාවේදී දකුණු නාසයේ පමණක් ආස්වාසයේ සීතලට දැනුණි. ආස්වාසයේ ප්‍රස්වාසයේ සාමාන්‍ය ලෙස සිදුවුණි. දවල් කාලයේදී නාස්පුඩු දෙකෙන්ම ආස්වාස ප්‍රස්වාස තද සීතලට දැනේ. සාමාන්‍ය ආකාරයට ආස්වාද ප්‍රාස්වාදයේ දැනුනි. එය ලිහිල් සුළඟක් වගේ. මේ සියලු දේවල් අතර ශරීරයේ වේගයෙන් ඉහළට පහළට නැමේ. කඩදාසියක් නැමෙන්නා වාගේ. එසේ වුවත් ආනාපානය බැලිය හැක. ශරීරයේ සැහැල්ලු වන අතර වේදනාවක් නොමැත. විනාඩි 35ක් පමණ මෙසේ සිටිය හැකිය. පැද්දීම ඊට වේගයෙන් සිදුවන නිසා බියක්ද සිතට දැනේ. පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. මොකද අන්තිම එකට ඉස්සලා වගේ විනාඩි 35ක් පමණ මෙසේ සිටිය හැකිය. පැද්දීම ඊතා වේගයෙන් සිදුවන නිසා බියක්ද හිතට දැනේ. පහදා. ඔය ඒකට තේ පැද්දීම තියෙද්දි බිය වුණාට කමක් නැහැ. නැත්නම් අනිශ්චිත භාවයේ තිබුණාට කමක් නැහැ. ඒකට තමන්ට ඒ හරහා මම ඉන්නවා ඉඳගෙන නැත්නම් ආස්වාද ප්‍රසවාස බලා ගන්න පුළුවන් දවසක් ආවොත් එතකොට ඔය පැද්දීම් පිටිපන් තියෙන බය නැති වෙලා යනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අනුතුරු භාවයක් අනිස්තිර භාවයක් ඇති වුණොත් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඇසුරු කරලා ඒ සැකමුසු ගතිය, බය ගතිය දුරවන් කිරීමට මූල කර්මස්ථානයේ ආරක්ෂක යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරන්න. ඒතර ටික ටික ටික ටික ඒවට හුරු වෙන්න පටන් ගන්නවා හිත. 26 වෙනි දින ගෞරවනීය ස්වාමින්වහන්සේ නිවැරදි ක්‍රමය ගැන අවබෝධයක් නැතිවත් පෙරදී ආනාපාන සති භාවනාව මම ඉතා ප්‍රිය කෙලිමි. මෙම වැඩසටහනේදී පළමු දිනේ ආස්වාදය ප්‍රාස්වාදයේ නැති වම් උඩහා තවත් පිටක දකුණු උඩ කොටසේ වදින තයක් දැනුනි. ටික වේලාවකින් ටික වේලාවකින් පිහිලින් දෙපැත්තේම හැමට යටින් තද කරනවා වනි වේදනාවක් දැනුනි. කන තෙහෙලි. දෙපැත්තේම හමට යටින් තද කරනවා වැනි වේදනාවක් දැනුනි. එවැනි දින සිට ආස්වාස කෙටි හා පිපිලි ලෙස දැනුනි. ප්‍රස්වාසයේ දිගු හා උණුසුම් ලෙස හඳුනා ගනිමි. සුළඟක් ලෙසත් පසුව උකු තෙලක් ලෙසත් යලි තුනී පටලයක් ලෙසත් අද්දුටුවෙමි. විසිවතාවක් පමණ මෙලෙස දැනට ආස්වාස හා ප්‍රස්වාසයේ නොදැනී ගිය අතර ගතට සෑල්ලුවක්ද සිතට ප්‍රමුජිත බාක්ද දැනුනි. මෙම සතුට සැහැල්ලුව අඩුවේ අඩුවෙමින් වැඩිවෙමින් විනාඩි දෙකකදී පමණ නැවතත් ආස්වාස් ප්‍රාස්වාස හඳුනා ගනිමි. මෙලෙස දිගින් දිගටම විනාඩි 45ක් පමණ සිටිය හැක. කකුල් පොළවේ ගැටී තිබෙන බව නොදැනි. නිවසේදී භාවනාව දිගින් දිගටම කිරීමට අදහස් කරමි. එහිදී ගැටලු ඇතිවීමේදී ඒවා निराකරණය කර ගැනීමට හැකියාවක් නැත. තවදුරටත් අප කෙරෙහි අනුකම්පාවෙන් ඒ සඳහා වැඩපිළිවෙලක් යොදා යොදමින් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ශාස්ත්‍රීය සේවාව බොහෝ කාලයක් කරගෙන යාමට ලැබේවා නිදුක් නිරෝගී සුවය. ඒ කියපේකනාට පුළුවන් මේ දින කොලේ තියෙන අන්තිමට කරපු හොඳම භාවනා විච ටික විතරක් ඉදිරිපත් කරනවා නම් හොඳයි 26ද හොඳයි කියලා කියන්නේ 27ද හොඳයි කියලා කියන්නේ කවුද මේ වාක්‍ය රචනාව කරලා තියෙන එක නෝ තමන්ට හොඳයි කියලා හිතන වාර්තාව කිව්වනම් ලේසි මට දෙක තුනක් කියවන්න ගියාම වෙහසයි අවසරයි ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේ ආව ප්‍රශ්නේ තේරුණේ නෑ ස්වාමීන් වහන්සේ වාර්තා දෙකක් තියෙනවා පරියංක දෙකක තමන්ට වඩා හොඳයි කියලා හිතන පරියංක වාර්තාව කෝකද ආනාපාන සතිය මේ 26 වෙනිදා එකද 27 වෙනිදා 27 වෙනිදා එක කරනවා. එහෙමනම් 26ට කාලය ගන්න එපා. එතකොට අපි අහගෙන ඉඳලා උසාවියේ මන්දෝත්සාහය වෙනවා. එහෙමයි. ඒ කොලේ දෙන්න කියවන්නේ 27 වෙනිදා එක දෙන්න කියවන්නේ. මෙන්න මේ කියවන්නේ 27 වෙනි දින අද දිනද පරයන්ක භාවනාව කළෙමි. ඊයට වඩා වැඩි කාලයක් ප්‍රීතිය සැහැල්ලුව විඳමින් සිටිය හැකි බව අද්දුටු වෙමි. ඊයේ ඔබ වහන්සේ ධර්මදේශනයේ සඳහන් කළ ප්‍රශ්වාසයේ අවසන් වූ ෂණය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව මදිවත් එම ෂණයේ තත්තර කිහිපයක් අත්විඳීමට උත්සාහ කළෙමි. ඒක ඒ විදිහට කියනවා නම් ඇත්තටම 21 එකේ විස්තර නැතුව ওই ටික තේරුම් අරගන්න බෑ. ඉදිරිපත් කිරීම හරි. නමුත් ඔය එක විතරක් ඉතර එකත් එක්ක දාලා පුළුවන් තරම් කෙටි වෙනවා නම් වඩා හොඳයි. මම ඊයේ දේශනාවදිත් මතක් කරේ වගේ හොඳට අරමුණ කීකරු වෙලා මූණට මූණ දාලා සිද්ධි වෙනකන් ඔය මුලැමැදාක බලන එක බලන්න යෑම කරන්න බෑ. ඒ ජීදි කරන්න ගියොත් භාවනාවක් නෙමෙයි හිතලුවක් යන්නේ. ඒ නිසා හොඳට පුරුදු වෙන්න සාමාන්‍යයෙන් ආදුනිකෙක් වාගේ ශක්පන හෝ පරියන්කේ ඉබේම අනායාසයෙන් සිදුවෙන තැනට එන්න ඕන. ආවට පස්සේ තමයි අපට ඒකේ අලගිය මුලගිය විතර බැලීමක් මුලැමැදාක බැලීමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක පෙන්නිලා නැත්තම් අනිවාර්යෙන් අමෝර වෙලාවක බලලා තියෙනවා. ඒ ඒ බලන්න යෑම භාවනා කඩා ගැනීම. ඒ වෙලාව එනකොට නොබල හිටියොත් ඒත් ඒ වගේ පාඩුවක් වෙනවා. එනිසා කොතෙන්ට යනකම් මේරුවාට පස්සේ මේක බලන්න ඕන කියන එක කිසිම ගුරුවරෙක් නැහැ. කරලා කරලා කරලා වෙලාවකට තමයි තේරෙයි. අඹගෙඩි ටිකක් ගහේ කහටි ගත්තට පස්සේ අමුයෙන් කඩලා දුම් ගැහුවොත් ඉදුණට ඇඹුලයි. හොඳට කිරි වැඩිලා ගෙඩියක් දෙකක් පිට වැටුණාට පස්සේ ඕන්නම් තුන් ගහකට කමන්නේ ඊට වැඩිය හොඳයි. ඒ ගහේම ඉදෙනවා නම් ඊට වැඩිය රසයි. මේ අපි කරන්න හදන්නේ අමුවප කණ්ඩ හදන්න. ඒ බණේ මොනවාරි කියපු දෙයක් උත්සාහකට බැලුවට කමක් නැහැ. පයිගෙනික නෙමෙයි මම කියන්නේ. ඒක gediya කිරි වැඩිදී ඉස්සලා කඩ දුම් ගහලා කනවා වගේ වැඩක්. ඉතින් ඒක ඔක්කොමලා කරන වැරද්දක්. නමුත් මෝරණොයි කියලා කියන්නේ භාවනා තලතුණ වෙනොයි කියලා කියන්නේ ඒ භාවනා විහිං මේ මෛත්‍රී தත්ත්වයට එනකන් මේ අනවශ්‍ය මූල ධර්ම දාලා විශේෂයෙන්ම මූලමඳාක බැඳිල්ල කරන්න ගියල්ලොත් අවුලකටපත් වෙනවා මූලමඳාක පේන මට්ටමට ආවොත් එච්චර ප්‍රයත්න කරන්න ඕනේ තමන්ට හොඳට ඒක අල්ලන ගතියක් තියෙනවා අන්න ඒකට කාලෝචිත වෙන්න ඕනේ කාලානුරූපව වැඩ කරන්න සූර වෙන්න ඕනේ බෝලේ මගේ මූලස්ථානක මූල කර්මස්ථානයේ වන්නේ ආනාපාන සතිය හුස්ම රැල්ල සියුම් ආනාපාන සතිය සතියයි. හුස්ම රැල්ල සියුම් කෙටි වේ. සමහර අවස්ථාවල ඒ නොදෙනී. නාස්කාග්‍රේ කෙළවර සමහර අවස්ථාවල කුළුසුම්ම සමහර අවස්ථාවල සීතලව දැනේ. වාර පහක් පමණ ආනාපානයේ බලන විට සිතුවිලි වලට සිතෙයි. එසේ ගිය විට එක පාටම පිටුපසට ගැසී විසිවී යයි. ඒ සමගම නැවත මුළු කර්මස්ථානයේම තම සිත යොමු වේ. මෙසේ නිරන්තරව බොහෝ කල් සිට සිදුවේ. සමහර අවස්ථාවල අවාසිය ආස්වාද ප්‍රස්වාස කරමින් සිටන විට කුමක් වූවදයි කියා සිතා ගැනීමට නොහැක. අතරමැද හිඩසක් වැනි යමක් දැනේ. පර්යාක භාවනාව සිදු කරන සෑම විටම මෙසේ සිදුවේ. සමහර අවස්ථාවල ආස්වාද ප්‍රස්වාස විනාඩි 10ක් පමණ ඊට හොඳින් මෙනෙහි කළ හැකිය. මෙය හදා දෙන්න මෙන් ඉල්ලා සිටිමු වාසෙ දුක් වේවි. ඒ අර අන්තිම වාක්‍යයේ තියෙන විදිහට මේකේ පටලවිලි සහිත වෙනවනම් අදහස් වෙලා තියෙන්නේ මෙනෙහි කිරීම වෙලා නැහැ. ඒ නිසා සීතිවිලි බාධා එනවනම් ආශ්‍රත් ප්‍රසවාසයේ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න පටන් ගන්න ටිකක් කරදරයි තමයි. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඒකයි. ඒ නිසා මෙනෙහි කිරීම නිත්‍යානුකූලව අවස්ථානුකූලව කරනවා නම් මේ පොඩි අදපු දෙයක් තියෙනවා පැහැදිලියි කියලා මට හිතෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අද දින අලුයම් කාලේ දානශාලාවෙන් ඇතුළු ගෝසාව නිසා මේ අනුකම්පාවෙන් ලියන්ට සිටුමි. කුඩා කල සිට භාවනා යන කුමන්ති කියා සිව් මාහට නිස්සරණ වණේට පැමිණ ක්‍රමානුකූලව සක්මන් භාවනාව හා ආනාපාන සතිය දියුණු කරගන්න ආකාරය ගැන අත්දැකීමක් ලැබුවේ අත්දැකීමක් ලැබුවෙමි. සිහිය දියුණු කරගත හැකි බව ඉන් ලැබෙන සතුට අද්දුටුවෙමි. දාණය දෙන්නට එන පිරිසගේ ගිනිගත් සිත් නිවා සනසාලන්ට ඔවුන් හටද සක්මන් භාවනාව පිළිබඳ විනාඩි 15ක අත්දැකීමක් ලබා දෙනවා නම් එය ඔවුන් දෙන්න දානේ ditthadam වේදිනිය කුසල කර්මය මේ භූමියේ සිටම අත්විඳිනු ඇතයි ඇති දානේ ආනිසංසයේ ධර්ම දේශනාව අසන විට බොහෝ අය නිදි කිරා වැටෙනු දැක ඇත අත්වත් යමක් කරන ඉස්තරන වනේ දායක පිරිස් වෙත කරන මහත් ගෞරවයක් තේ සිතා මෙම සක්මන් භාවනාව දානයට සම්බන්ධ වන පිරිසට ලබා දෙමින් කාරුණිකව ඉල්ලා සිටිමි. භාවනා යෝගීකමින් දානයට සම්බන්ධ වන දායක පිරිසගේ ඉල්ලීමක් සේ සලකා මාට අනුකම්පා කරනු මැනවි කියලා. භාවනා කරන කට්ටිය ඔය ටික භාවනා කරගෙන යනවා නම් මට ඉතුරු වැටි කරගෙන යන්න පුළුවන්. අනුන් හදෙල්ල දියා ඔය භාවනාවට හිඟ දෙනේ බීලා ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට මොන ධක්මන්ද? අපිට මෙතන තියෙන පොලිසිය කැඳවන්නේ. ඕගොල්ලෝ මේ බුදු වෙන්න හදනවා මේකේ ඉඳලා. පොඩි දෙල්ලමක් නෙවෙයි එතන තියෙන්නේ. පොඩ්ඩ වෙච්ච ගමන් කිරිමෙල් නඩු. ඒ නිසා ඔය යන විදියට යන් ඕගොල්ලෝ බය බොයි කියාගෙන කනට ගැහුවත් කරබන භාවනා කරනවා. ඉච්චරයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නෙත් අපෙන්. අපිට කරන්න පුළුවන් නෙත් ඉච්චරයි. භාවනා කරන්න ඔය එන කට්ටිය දාන දෙන කට්ටිය ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් නරක දෙයක් නෙමෙයි මේ අනුකම්පාව තියෙන බව දන්නව නමුත් ප්‍රඥාව නැතිකමයි මට තේරෙන්නේ. අපිට තියෙන දායකත්වයක වැඩ කරනකොට සම්පූර්ණ වෙනස් ලෝකයක්. නිසා අපි හරි ආසයි භාවනා කරන කට්ටිය දන් දෙනවා නම් දන් දෙන කට්ටිය භාවනා කරනවා. ඉතින් මේ දෙක වෙන්නේ නැහැ. දෙක දෙකක්. ඉතින් මේ දෙක එකට ගැටලා ගන්න අපි දෙකොල්ල තුන්කොල්ලම ක්‍රියාකට පැටිපාටියක් තියෙනවා. අපි හිතලක් තියෙනවා කරමිනුත් යනවා. ඔයගොල්ලෝ හිතන තරම් ලේසි නෑ වැඩි. ඒගොල්ලෝ තනි ක්‍රම විරුද්ධයි සමාජයට භාවනා කරනවා. ඒගොල්ලෝ කියලා දෙනවා භාවනා කරන්න පටන් ගත්තොත් මුළු රැයම පිටිකොටනවා කියන. මම කොයි තින් කොට වෛරෙ මොනෝ කරන්නේ ඉතින් පුළුවන් දෙයක් කොට මම අපි ඉතින් පුළුවන් විදියට භාවනා කරන්න බැගෑවත් වෙනවා මේ මේ නිස්සද්ද භාවයේ දෙන්න බත් නොදුන්නත් කමක් නැහැ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ දාන දෙන කට්ටියක් එක්ක ඇවිල්ලා ඉන්න. ඒ වගේම දාන දෙන කට්ටිය කියන්න පුළුවන් තරම් එකනේ දෙන්න එක භාවනාවට එන්න කියලා. ඉතින් මේක හිමීට සිද්ධ වෙන්න ඕන එකක් අපි බුදුහාමරණත් කරන්න බැරි දෙයක් මේකේ. ඒ නිසා හොඳ අදහස් හැබැයි තක්ක తీරුයි. හොඳ අදහසක් හැබැයි තකතිරුයි. මේ ප්‍රායෝගිකත්වය කියන්නේ සංසාරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව කරන කතා. ඉතින් අනුකම්පාවයි කරුණාව තියෙනවා මයි ප්‍රඥාව නැතිකමයි පේන්න තියෙන්නේ. මොකද මේකට පුදුම අවධියකින් ඉන්න පුරුෂයෙක් මම. හැම වෙලාවෙම මේ දෙක ගැටලා ගන්න හදනකොට මේ කියන කතාව ඇත්ත. නමුත් ප්‍රායෝගික පැත්තෙන් බලනකොට ලෝක දෙකක්. තා ප්‍රශ්න කීයක් තියෙනවද? අපි නම් මෙතනින් නැතර කරමු. අපි මේ ප්‍රශ්න හතර නැතර කරගන්න හෙටට. එතකොට හෙට පටන් ගන්නකොට අනික් ප්‍රශ්නෙක පැටලෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. ඔය කියු ප්‍රශ්න තායි හිට යනවා. ඒ නිසා මේ ප්‍රශ්න අයින් කරලා මේක තියාගන්න අපි හෙට පටන් අර ගන්නකොට මේ ප්‍රශ්න හතර සඳහා වෙලා වැඩගමු. නැත්නම් අපිට සක්මන් කරගන්න වෙලා නැති වෙනවා. ප්‍රශ්න පස්කල් තබන්න වෙච්ච සම්බන්ධ වෙච්ච ගැන මම කනගාටු ප්‍රකාශ කරන නිසා අපි ඒකට කරන ගෞරවයක් වශයෙන් ඒට පටන් ගන්නකොට මේ ප්‍රශ්නාන්තරයෙන් පටන් අරගන්න වග බලා ගනිමු. අපි මෙතන පටන් විනාඩි 50ක පමණ කාලයක් තියෙනවා අපිට